හොඳයි හැම දිනාම පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡ गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छ ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 පුඤ්ඤං මේ කතන්ති නන්දති භියෝ නන්දති සුග්ගතිං ගතෝති සද්ධාවන්ත පින්තුනි අද සුජාතා පෙරේරා මහත්මිය ඇතුළු මේ පින්වත් පිරිස තමන්ගේ මෑණියන් මේ සහෝදර ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන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 අඹුසැමියන්ට දූ දරුවන්ට ඔවුනොවුන් කෙරෙහි පැවැත්විය යුතු යුතුයකම් નિවරදිව පවත්වමින් මේ සමාජ සංස්ථාව අඛණ්ඩව පවත්වා ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද වැනි සූත්‍රවල දේශනා කළා.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 වග බලා ගන්නට ඕන තමන්ගේ මව්පියෝ තමන්ව මෙලවට බිහි කරලා තමන්ව හොඳට ලොකු මහත් කරලා මේ ලෝකයේ මිනිස්සු හැටියට ජීවත් වෙන්නට අවකාශ සලස්වා දීමට යුතුයකම් හිතු කිරීමක් වශයෙන් ඒ දරුවෝ බැඳී සිටිනවා මව්පියන්ට සියලු කල්හි අප උපස්ථාන කරන්නට මෙලොවිනුත් පරලොවිනුත් සංග්‍රහ කරන්නට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 නමුත් අද සමාජය තුළ අවාසනාවකට වගේ මේවා පිළිබඳව බොහෝම වැරදි මතිමතාන්තර වලින් මිනිස්සු මනස දූෂ්‍ය කරගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. අතීත කාලයේ මිනිස්සු යම් තරමකට අර්ථවත් කළා කලින් කලට ඒවායින් ක්‍රමක්‍රමෙන් බාහිර දේවල් ඒවට එකතු වුණා අද කාලේ වෙනකොට මේවා පින්කම් හැටියට සිද්ධ කරනවා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 ප්‍රේතාත්මයකට දාලා තමයි කතා කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ගම්වල ඒ වගේ හත් දවසෙන් තුන් මාසෙන් පින්කම් කරනකොට තුන් මං හන්දියක හතර මං හන්දියක බත් ගොටුවක් හදලා පිදේනියක් තියලා අන්න ඒ විදිහට කටයුතු කරන්න තමයි පෙළඹෙනවා. ඒකෙන් සිද්ධ වෙන යහපතක් නෑ පින්නතුනි. දකින හැම දිනාට මේක දකිනකොට හිතට සතුටක් දැති වෙන්නේ. හිතට එක්තරා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 එහෙමනම් මේ යන කිසිම කෙනෙක් ඒ සංඥාවෙන් හඳුන්වන්නට කැමති නැහැ. එහෙත්නම් අපි ඒ විදිහට මේ පරිලෝකීය තනත්තා പ്രേතාත්මයක් ලැබුවාය. ඒ තනත්තා പ്രേත ලෝකයෙන් නිදහස් කරන්නයි මේවා කරන්නේ කියලා අර විදිහට දොළපිදේනිය ආදිය කියලා එහෙම කරනකොට ජීවත් වෙලා ඉන්න අයගේ මනස කිලිටි වෙනවා. මිය ගියා වූ අයගේ මනස කිලිටි වෙනවා. පුරාණ චාරිත්‍ර පවත්වපුව පවත්වන්නට ඕන අර්ථවත් නම් පමණක්.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 ඒකෙන් අපි දෙගොල්ලට මේ හපතක් වෙන්නේ නැහැ. හිත දුස් වෙනවා කිලිට වෙනවා කියලා කියන්නේ අකුසල කර්මයක් නේ. ඒ නිසා ඒ බඳු දේ නොකොට වඩා අර්ථවත් දෙයක් කරන්නට අපි විශේෂයෙන් පෙළඹෙන්නට ඕන. එහෙම එහෙම සම්මතයක් ඇති වෙලා තියෙන්නේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක තිරෝකුඩ කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ සූත්‍රය බිම්බිසාර මහරජතුමා ඔය වේළුවනාරාම පූජාව කරපු අවස්ථාවේ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 එතකොට මනුෂ්‍යාත්මික ඉපදිලා නම් කොහොමද එහෙම කරන්නේ? මව් කුසක හිටියොත් නම් එහෙම කරන්නට පුළුවන් වෙන්නේ නිසා මව් මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච කෙනෙකුට පින් අනුමෝදන් වෙන්නට පුළුවන්කමක් නැහැ කියලා පොතපතේ සඳහන් වෙනවා. ඒයි මනුෂ්‍ය ලෝකේ වෙන තැනක ඉපදිලා ඉන්න කෙනෙක් දන්නේ නැහැනේ අපි මෙහි පින්කමක් කරනවා කියලා. හැබැයි මිනිස්සුන්ට උනත් පින අනුමෝදන් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට.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 දැන් අපි දඹදිව වන්දනාවේ ගිහිල්ලා සුවන්වැලි සෑය වඳින්නට ගිහිල්ලා ඇවිදින් ඒ පින්තූර දෙන්නලා තවත් අයට කියන්නේ අපි මෙහෙම පින්කමක් කළා මෙහෙම මෙහෙම කියනකොට අහගෙන ඉන්න අය මොකද කරන්නේ ඒ විස්තරය අහලා ඒ චිත්‍ර රූප හිතෙන් මවාගෙන සතුට වෙනවා අන්න ඒගොල්ලෝ පින් අනුභව කරනවා ඒ නිසා අනුමෝදන් වෙනවයි කියලා කියන්නේ දැකලා හරි අහලා හරි හිත පහදවා ගන්නවා. ඒකට අහන්න හරි දකින්න හරි පුළුවන් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි සුදුසුකම. හේත ලෝකේ ඉදීම නෙවෙයි කොතනක හරි ඉඳලා අහන්න දකින්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට දෙවෙනි සුදුසුකම තමයි මේ කරන්නේ හොඳ වැඩක් මේ කරන්නේ පින්කමක් කියලා හරියට තේරුම් අරගෙන සතුටු වෙන්නට පුළුවන් හැකියාව තියෙනට එහෙම සතුටු වෙන්නට බැරි වුණොත් කොච්චර පින්කම් කළත් ඒ පින අනුමෝදන් වෙන්නට පුළුවන් කමක් නැහැ. මම මුලින්ම කියවනේ අනුමෝදන් වෙනවා කියලා කියන්නේ හිත සතුටු කරගන්නවා, හිත පහදවා ගන්නවා. ඒ කරන වැඩේ අර්ථවත්ය, ඒ කරන වැඩේ වටිනවයි කියලා දැකලා හිත පහදවා ගන්නවා. මේක තමයි අමාරුම කාර්යය.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 නමුත් හිත පහදවා ගන්නවා කියන එක හිත සතුටු කර ගන්නවා කියන එක ඒක බොහෝම දුෂ්කර වැඩක්. ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඒකට හොඳ හුරුවක් තියෙන්න ඕනේ. අද කාලෙත් එදා කාලෙත් මිනිස්සු ඉන්නවා කරන පින්කමක් දැකලවත් හිත පහදවා ගන්නට බැරිය. පින්න තුන අහලා ඇති සමහර විට බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ කොසල් රජුගේ අසත්තුස මහා දානයක් වුණා.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 අනික බුදුහාමුදුරුවෝයි භික්ෂුන් වහන්සේලායි පාත්‍රය අරගෙන පාරට දැස්සනම් ඕන තරම් දාන හම්බ වෙනවා. එහෙව් පිරිසකට කන්න දෙන්න මොකටද මෙච්චර මේ වියදම් කරන්නේ? මේ ධනෙන් දුප්පත් මිනිස්සු කොතරම් දෙනෙකුට කුසගිනි නිවලා ජීවිතේ පවත්වන්නට තිබුණද? අනේ මේ රජවරුන්ට මේ ධනේ වටිනාකමක් නොදැනෙන හැටි මිනිස්සු දහඩිය මාංශයෙන් හරි හම්බ කරන දේ රජුගේ සිංහාසනයේ ඉඳලා අනකරන පරක්කුව විතරයි සියල්ල සිද්ධ වෙනවා. එයි මේ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 පිනතුන ඒකෙන් අදහස් කරන්නේ මහලු මණ්ඩමකට නොදී යුතුයි කියන එක නෙමෙයි. බුදුහාමුදුරෝ දේශනා කළේ කුරා කුහුඹුවාට හරි දෙනවා නම් ඒක හොඳයි. ඒක වටිනවා. අපි ආහාර පාන සකසලා ඉදුල් භාජන හොදලා ඒවා ඉවතට දානකොට මේන් කුරා කුහුඹුවෙකුගේ හරි කුසගිනි නිවේවා කියලා ඉවත දාන්නට පුළුවන් නම්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 බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා එකම බණපදයක්වත් නොදෙසා නිහඬවම විහාරයට වැඩියා. කොසල් රජුගේ හොඳටම බියටපත් වුණා අපි අතින් මුකුත් වරදක් සිදු වුණාද දන්නේ නැහැ. ඇයි බුදුහාමුදුරුවෝ වෙනදා පින්නපාත ටිකක් පූජා කළත් උන්වහන්සේ දීර්ඝානු ශාසනාවක් කරනවා.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 මේ අනුන් දෙන ගාන ගැනවත් සතුටු වෙන්න බැරි මේ වගේ අසත්පුරුෂයෝ මගේ රාජ්‍යයට සුදුසු නෑ කියලා ඒ වෙලේම රටින් පිටුවහල් කළා 16 හැටියට. දැන් බලන්න රජ්ජුරෝයි දානෙ දුන්නේ අහක හිටපු එක්කෙනෙක් හිත පහදවාගෙන සෝවාන් ඵලයටපත් වුණා. අන්න පින් අනුමෝදන් වෙනවයි කියලා කියන්නේ ඒකයි. තව කෙනෙක් ඒ දානය ගැනම හිත නරක කරගෙන තමන් සන්තක සියල්ලා හිමි කරගෙන 16 ගේ தത്വයටපත් වුණා. එහෙමනම් දානය මුල් කරගෙන එක්කෙනෙක් පින් අනුමෝදන් වෙලා කුසල් සිතුවිලි ඇති කරගෙන සම්පත් ලැබුවා. තව කෙනෙක්ගේ පින්කම ගැනම හිත නරක කරගෙන හිත දූෂ්‍ය කරගෙන අකුසල් කරගත්තා.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 කෙනෙක් තුල නරක කොච්චර තිබුණත් එක් හොඳ දෙයක් හරි මිනිසෙක් තුල තියෙනවා නම් අපට පුළුවන් වෙන්න ඕනේ ගෞරවයෙන් ඇදීමට ලක් කරන්න. ඒ වගේම කොච්චර හොඳ දේවල් තිබුණත් මිනිසෙක් ළඟ එක නරකක් හරි තියෙනවා නම් අපට පුළුවන් වෙන්න ඕනේ මේ මිනිස්යා තුල මෙන්න මේ දෝෂය තියෙනවා කියලා පැහැදිලිව දකින්නට. සමාජයේ ගොඩක් දෙනෙක් අගතිගාමී වෙනවා නරක තියෙන කෙනාගේ හොඳ ඒ නරකෙන් වහනවා වහලා හොඳ අවලංගු කරලා කතා කරනවා.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 මත්පැන් බිබී ඉඳලා එක දවසක් පන්සලට ගිහින් සිල් ගන්නවා. මිනිස්සු එතනට්ටාට මොකද්ද කියන්නේ? අපේ යද මොකද මේ පන්සලේ සිහිපත් උනේ? මේ විදිහට නොයි දේවල් කියලා ඒ මිනිස්යාගේ මනස කඩා හෙලන්නට උත්සාහ කරනවා විනා කවුද මේ මිනිස්යා ගොඩ ගන්න අත දෙන්න උත්සාහ කරන්නේ?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 එහෙම කරන්නට බැරි වුණේ මොකක් නිසාද ජීවත් වෙලා ඉන්න කාලේ ඒ ආකාරයෙන් මනස පුරුදු පුහුණු කරලා නැති නිසා තියෙනවා. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලේ මනස හුරු පුරුදු කලාව කෙනෙකුටම පමණයි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 සුවසේ කුසල් දහම් වඩවාගෙන පාරමිතා දහම් සතුරාගෙන මේ සසර ගමන නිමා කොට නිවන් අවබෝධ කිරීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා දැන් කල්පනා කරගන්න මේ පින්වත් පිරිස මේ මෑණියන් මූලික කරගෙන දරුවන් අනිකුත් ඥාතීන් හැමදෙනාම එකතු වෙලා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අෂ්ට පරිස්කාර අවශේෂ පරිස්කාර ආදී පූජා කිරීමෙන් සිදු කරගත්තා වූ මේ මහා කුසලය මීට වසර දෙකකට ඉහතදී මිය පරලොව යන්නට දෙන තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ස්වාමි පුරුෂයා ආදී වශයෙන් කල්පනා කරගෙන පීఏ පෙරේරා මහත්මයාටත් ඒ වගේම මීට වසර 12කට ඉහතදී අභාව ප්‍රාප්ත වන්නට ලැබුණ අශෝක පොන්නම්තිරුම මහත්මයා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. එයගේ සසර ගමන සුවපත් කර ගනිත්වා. කිසියම් ආත්ම භාවයකදී අකල් මරණ ආදීකටපත් නොවි නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සිද්ධ කරගනිත්වා සසර සැප ලබා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන ලෝ සසුන් ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා මේ මෑණියන් ඇතුළු හැම දෙනාම දෙවියන් විසින් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා කරන්න මේ මෑණියන් දූ දරුවන් ඇතුළු මේ පින්කමට සහ සම්බන්ධ වූ හැම දෙනාටමත් මේ උදාාර කුසලයේ මෙලව යහපත පරලෝ અભිවෘද්ධිය පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා ප්‍රාර්ථනා